එහෙමයි. එහෙමයි. ඒක බොහොම විශිෂ්ට තත්වයක්. ඒ වගේම ස්වාමින්වහන්සේ දැන් ස්වාමින්වහන්සේ කිව්වා දැන් निराமிස උපේක්ෂාව ඒ වගේම සාමිස උපේක්ෂාව. අනේ ඒ වගේ දේවල් දැනගන්නට බොහොම අමාරුයි නේද ස්වාමින්වහන්සේ? ඒ කියන්නේ දැනගන්න අමාරු වෙන්නේ මොකද දැන් අපිට ගොඩක් වෙලාවට අපිට නිර්ාමීස උපේක්ෂාව එක්තරා ස්වરૂපයකින් තේරුම් ගන්න පුළුවන්. මොකද එතන ප්‍රඥාව යෙදෙන නිසා. සාමිස උපේක්ෂාවෙම හරීම දුෂ්කරයි තේරුම් ගන්න. හුඟක් වෙලාවට ඉක්ම ගියාට පස්සේ තමයි අපට අවස්ථාව වැටහෙන්නේ. මොකද දැන් එතන තියෙන්නේ එක්තරා අකුසල මූල ගතියක් නේ. එතකොට ඒ ගතිය අපිට සිහි සිහි වෙන්නෙම නැහැ. මොකද එතන සතිය පිහිටන්නේත් නැති නිසා. ඉතින් හැම විටම අර ඉක්ම ගියාට පස්සේ තමයි මේ මේ මේ ඇති උනේ මේ වගේ තත්වයක් නේද කියන එක අපිට යම් ප්‍රමාණයකට සිහියෙන් හඳුනා ගන්නට සිද්ධ වෙන්නේ. දැන් අර එක අවස්ථාවකදී අජාන් චාහම් ළඟට ඇවිදින් කෙනෙක් අහනවා ස්වාමීනි මට මේ ලීම් ගැටීම් දෙක එහෙම නැත්නම් ප්‍රියාප්‍රිය දෙක වැටහෙනවා මේ උපේක්ඛාව තමයි මේ නෙමෙයි මෝහය ගැන කියන්නේ. ඇලීම් ගැටීම් දෙක වැටහෙනවා මේ මෝහය කියන එක තමයි වැටහෙන්නේ නැත්තේ කියලා. එතනදී උන්වහන්සේ සිහිපත් කරනවා මේ අස්වැයා පිටේ ඉඳගෙන අස්වැයා කොහොමද කියලා අහන්නා වගේ. කියන්නේ දැන් ඒ වැටහෙන්නේ නැහැ කියන්නේම මෝහයනේ. වැටහෙන්නේ නැත්තේ මෝහය නිසාමයි. ඉතින් එතකොට මේ වැටහෙන්නේ නැති ගතියම තමයි දැන් මේ ප්‍රකාශ කරන්නේ මට මේක වැටහෙන්නේ නැහැ කියලා. වැටහෙන්නේ නැති එක තමයි මෝහය කියලා කියන්නේ. වගේ එතන හරීම දුෂ්කර තැනක් හඳුනාගන්න දැන් සත්‍යයින්ට මේ මෝහය මෙන්න මේකයි මේක දුරු කළ යුතුයි කියලා හරියට වටහා ගන්න තියෙන ලොකුම දුෂ්කරතාවය තියෙන්නේ තොතනයි. මෝහය මෝහය කියන එක තේරුම් ගන්න නම් ප්‍රඥාව පහළ වෙන්න ඕන. ඒක ප්‍රඥාව පහළ වෙන්නේ නැති ගතියම තමයි මෝහය කියලා කියන්නේ. ඒ නිසා ඒකෙම ඒකෙම ගිලිගිලි ඉන්නවා. ඉතින් එහෙම තමයි මේ චිත්තචෛසික ධර්මයන් සැකසීලා තියෙන්නේ. සසරේ දිගින් දිගට යන විදිහට මේක ලෙහා ගන්න විදිහට ගැලවෙන විදිහට නෙමෙයි. එහෙමයි ස්වාමීන් වහන්සේ.